මා දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් වෙනව නෙමෙයි. අපි තුළ මිත්‍යා දෘෂ්ටියක් තිබුණේ නැහනේ. මිත්‍යා දෘෂ්ටියක් තිබුණ නැති නිසා ස්වභාවයෙන් අපි සම්මා. අර පුංචි ළමයි ප්‍රභාස්වරයි කියලා කියන්නේ කිසිම කෙලෙසයක් අඳුරන්නේ නැහනේ. රාගය අඳුරන්නේ නැහැ, ලෝභය අඳුරන්නේ නැහැ, ද්වේෂය අඳුරන්නේ නැහැ, දසසිල් කඩන්නේ හැබැයි ඒගොල්ලෝ සිල්වත් කියලා කියන්නත් බෑ, රාතුන් කියලා කියන්නත් බෑ. අන්න ඒ වගේ ස්වභාවයක්. දෘෂ්ටියක් උපාදානය වෙන්න කලින් දෘෂ්ටි විරහිත වෙලා හිටියා. උපාදාන වෙච්ච ගමන් එයා දෘෂ්ටිගත වෙනවා. නැති එකක් නැතය කියලා දැනගත්තාම එයා සම්මා දෘෂ්ටිකයෙක් වෙනවා. නැති එකක් ඇතේ කියලා විශ්වාස කෙරුවොත් උපාදානය කෙරුවොත් එයා මිත්‍යා දෘෂ්ටිකෙක් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නෙම නැති දෙයක් තියෙනවාය කියන විශ්වාසය. මේ අහුවෙන්නේ මම කියලා විශ්වාස කරනවා. පේන්නේ මට කියලා විශ්වාස කරනවා. ඇයෙන්නේ මට කියලා විශ්වාස කරනවා. මේ දේපල මගේ කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුල එහෙම එකක් නැහැ. නැති එකක් තියනවා කියලා හිතනවනේ. ඒ නිසා ආත්ම දෘෂ්ටිය හැදෙනවා. තාම ප්‍රශ්නෙට උත්තරේ විසඳුන්නේ නැද්ද? දිවට රස දැනෙනවා. කනට ශබ්ද හැෙනවා. දැනුනේ රස කාටද? දිවට. ඒක දැනීමක් විතරයි. ඇවුනේ කාටද? කනට. ඒකත් දැනීමක් විතරයි. මට ඇවුනාය තුල අර දැනීමට මම පුද්ගල සත්ව ස්වභාවය දෙනවා. දීලා ඒකට අනුව කටයුතු කරනවා. ඒ නිසා දුක හට ගන්නවා. ඕක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. කනට හැවුනා කනට කනට ඇහුණා. එච්චරනම් එච්චරම තමයිලු. මෙච්චරයි කියලා කියන්න එකක් නැල්ලු. හැබැයි කනට ඇහුණා කනට ඇහුණා පුදුම වැඩේ. එයා මට බැන්නනේ. ඒ කනට ඇහුන්නේ නැල්ලු. එයාට ඇහුණලු. එයා එතනට එනවා. එයාට ඇහුණලු. කෙනෙක්ගේ ගුණ වර්ණනා කරනකොට ආත්ම වර්ණනා කරනකොට පුදුම සන්තෝෂයක්. සයන්නාතේ නම් ඒට උදේ කිරිපැන් ටිකක් පූජා කරගන්නද? අපි කිරිපැන එල්ලුවේ නැහැ නේ යාගේ. එයා හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයා හරි හොඳ කෙනෙක්. සාසනලාභී කියලා. සාසනට හිතකාමී. සංඝයාට පුදුමාකාර පෑදීම කියලා ගුණ කිව්වා විතරලු. දැන් අතෙරිපල් දෙදක් තියනවල ඒක වේදන් කළා කිරිපැනි පූජා කරන්නලා ඇති. ඇයි ඒ? ඇවුනා විතරක් නෙමෙයිලු. ඒ ඇවුනේ මට කියලා එයා හිතනවා. ඒ නිසා එයාට ආත්ම දෘෂ්ටියක් ඇදෙනවා. ඒක නඩත්තු කරන්න එයා වොන් දන් දෙනවා. හැමදේම කරනවා. බැරි වෙලා පොඩි වරදකට බැන්නාම ඒකෙම අනිත් පැත්ත. අර දීපු දේවල් ඔක්කොම කී කී බයිනවා. මෙයාට කෙසෙල් කනුත් මන් දුන්නා. මගේ කෙසෙල් කන් කාලා මටම බයිනවා කියලා ඕම් කී කී අර කෙසෙල් කන ගැන කියනවා එයා. ආත්ම දෘෂ්ටිය උපාදානය වෙලා ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන යම් පින්කමක් කරනවා නම් ඒ ආත්ම දෘෂ්ටියට කැළලක් ඇති වෙච්ච වෙලාවක යම්කිසි කඩතුළුවක් ඇති වෙච්ච වෙලාවක ඒකෙම අනිත් පැත්ත ඒ විදිහටම එනවා බලාපොරොත්තු රහිතව දන් දෙන කෙනාගෙන් ගත්තට කමක් නැල්ලු. හැබැයි බලාපොරොත්තු ඇතුව දන් දෙන කෙනාගෙන් යමක් ලබනකොට ඒ තාපසයා දැනගන්න ඕනේ මම මේක දානයක් නෙමෙයි ගන්නෙ ණයක් ගන්නෙ. අනිවාර්යෙන් මට මේක පොලිත් එක්ක එහෙම නැත්නම් පොලි රහිතව මුදල් හරි මට කවදාද දෙන්න වෙනවා. ඇයි ආ බලාපොරොත්තු ඇතුවනේ දෙන්නේ. එහෙනම් මේක ණයක් තමයි මේ ගන්නෙ. සාමාන්‍ය තපස්වරු ණය ගන්නෑ. ඒකයි අර දානයක් දෙනකොට එයා බලාපොරොත්තු ඇතුවද නැතුවද දෙන්නේ කියන එක විමසලා බලන්න ඕනේ. පින්ඩපාතේදී බලාපොරොත්තු නැතුව දෙන්නේ. ඇයි එයාට අපි දැනුවත් කළේ නැහනේ. අසුවල් වෙලාවට එනවා අය, අසුවල් දිශාවට එනවා අය දැනුවත් කළේ නැහැ. එයා දන්නේත් නැහනේ. අනිත් එක අපි වෙන්නේ සූදානම් වෙලා නෙමෙයි ඉන්නේ. ඒ මොහොතේ ආමුලෙස දැක්කාම ඊතන දෙයක්, තියෙන දෙයක්, පුළුවන් දෙයක් ඇදෙනවා. එතන බලාපොරොත්තු නැහැ. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නයකුත් නැහැ. ඒක ණයක් නෙමෙයි කියලා කියනවා. පින්ඩපාතේ ණය නැහැ කියලා කියනවා. සකසලා දන් දෙනවා කියන්නේ මෙයා සකසන්නෙම ණයක් තමයි සකසන්නේ. සකසලා දන් දෙන ඒ වාර්ෂික දාන, peeru දාන හැම එකක් තුළම ණයක් තියෙනවා. ඒ අන්තිම ලයිස්තුවක් දෙනවා. සමහර අය ඇවිල්ලාම කියනවා සවන්නාස 23 වෙනිදා අපිනේ දාන දෙන්නේ. ඉතින් ආම්දුරෝ දන්නවා 23 වෙනිදා peeru දාන්නේ මේගොල්ලන්ට තමයි තියෙන්නේ කියලා. ඇයි ඉතින් අවුරුදු 5ක් විතර දැන් ආම්දුරෝ දාන්නේ වළඳලා වළඳලා ඒ ඔක්කොම දින දන්නවනේ. ඒ ඇවිල්ලා කියන සවන්නාස 23 වෙනිදා දාන දෙන්නේ අපිනේ. එතකොට ආම්දුරෝ දන්න මේ ණය ඉල්ලන්න ඇවිල්ලා තින්නේ. ණයකාරෙක් මේ. දින කියන්නේ නැන්නේ. සවන්නාස මේ අම්මට ටිකක් අසනීපනේ කිරි අම්මට. ඉතින් ඔබ වහන්සේ පිටතට වඩිනව නේද? වඩින්න පුළුවන්ද නෙමෙයි. වඩිනව නේද? ඒ අන කරන්නේ. ඇයි ඒ ණය දීලානේ තියෙන්නේ. ණයට බත් කාලානේ. එහෙම දෙයක් තියෙනවා. ඒ ඒ ආත්ම දෘෂ්ටියේ. එයා අදන ආත්ම දෘෂ්ටියක් මම මේක දුන්නාය. එනම් මේක කෙරෙන්න ඕනේ. මමනේ දුන්නේ. ආත්ම දෘෂ්ටිය. ඒක අර පුදුජන ස්වභාවය තුල ආර්ය ස්වභාවය තුනක් තියනවලු. ඇහුණා නෙමෙයි පුදුමයට මට බැන්නනේ රාම්දුරු. ඒ උන්වහන්සේට වැඩක් නැහැ නේ මගේ අඩුපාඩු. මට බැන්නනේ ආන්දු. ඇහුණ නෙමෙයි. ඇහුණ නෙමෙයි මට බැන්නා. ඕම ආත්ම දෘෂ්ටි ගන්න මේ ඇස කන දිව නාසය සම මේ හැමදේම මේ ආත්ම දෘෂ්ටි ගන්නවා. එහෙම දෙයක් වුණා. එහෙම දෙයක් කළා. එහෙම දෙයක් මම දැක්කා. එහෙම දෙයක් මට දැනුණා. එහෙම දෙයක් ඇහුණා. එයා තමයි එහෙම කළේ. මෙයා තමයි මෙහෙම කළේ. මෙයා තමයි ගත්තේ. අරයා තමයි ඒක කළේ. ඒ ඔක්කොම ආත්ම දෘෂ්ටි. ආත්ම දෘෂ්ටිය නැති වෙච්ච රාතේකට ගිහිල්ලා ආවම රාත බලාගෙන ඉන්නවා. කෙසෙල් ගෙඩියක් නම් තිබුණා තමයි දැන් නැහැ. තිබුණා දැන් නැහැ. කවුද ගත්තේ? ඒක ගත්ත කෙනාගෙන් ආණ්ඩ වෙයි නේද? ගත්ත කෙනාගෙන් ආණ්ඩ වෙයි. උන්වහන්සේ කියන්නේ කෙසෙල් ගෙඩිය තිබුණා මේ දැන් නැහැ. එච්චර උන්වහන්සේ කියන්නේ. එතන ආත්ම දෘෂ්ටියක් නැහැ. කෙසෙල් ගෙඩිය අර ආම්දුරල ගත්තනේ කෙසෙල් ගෙඩිය මං බලන්නේ උන්වහන්සේ ඉතින් මහා කෑදර ආම්දුරනේ. ඕම් ප්‍රශ්නේ. අර කෙසෙල් ගෙඩිය ගත්තා කියන එකක් කියනවලු. අර ආම්දුරන්ටත් බයිනවලු. එහෙනම් උන්වහන්සේ ඇයි බයින්නේ? උන්වහන්සේ කේසල් කෙටි බලාපොරොත්තුෙන් ඉඳලා. Tamante ඒක ගැන අදහසක් තිබිලා ඒක ඒක Tamanta හම්බුන්නනේ ඒකයි බයි මේ බයින්නේ. ආත්ම දෘෂ්ටිය. Tamange ධර්මික චර්යාව තුළ දානශාලාවෙන් උදේ දානේ වළඳලා පටන් ගත්තාම අවසාන ගිලම්පසෙන් පස්සේ ලෙනට කුටියට වඩින මේ මොහොත දක්වාම Tamange ආත්ම දෘෂ්ටි ඔක්කොම නඩත් වෙනවා මේ මේ නාම රූපවල. අඳුනගන්නේ බොහොම අතලොස්සයි. ඒ කට්ටිය තමයි රාත් වෙන්නේ. ඒක ආත්ම දෘෂ්ටියක්වත් අපට පෙන්නේ නැහැ. ඉතින් කෝපේ උන්වහන්සේ අතන තියලා ගියේ. උන්වහන්සේ අතන තියලා ගියේ. දැන් උන්වහන්සේ කෝපෙන්නේ තිබ්බේ. එයි මං කලබල වෙන්නේ. උන්වහන්සේගේ කෝපේ වුණත් මම කැමති විදිහට තියෙන්න ඕනේ. කොහොමද මගේ ආත්ම දෘෂ්ටිය එතන නඩත්තු නැති? උන්වහන්සේට ආත්ම දෘෂ්ටියක් තියෙනවාය කියලා ඒ සත්පුද්ගල ස්වභාවයෙන් ඒක බැලුවා විතරක් නෙමෙයි තව වර්ධකුත් කරනවා. ඒකත් එක මගේ එකත් පොඩ්ඩක් නඩත්තු කරගන්නවා. හරි ආසයි ඒක නඩත්තු කරගන්න. ඒ විදිහට තම කමත් නඩත්තු කරගෙන අනුන් කමත් ඒක නඩත්තු කරනවා. ඒ හැම ඉරියව්වක් තුළ මේ ආත්ම දෘෂ්ටිය තියෙනවා. දකින හැමතැනම මේ ආත්ම දෘෂ්ටි නඩත්තු වෙනවා. ඇහෙන හැම શબ્දයක් ගන්න මේක නිර්මාණය වෙනවා. සමහර සාන්නාංශීලා මේ පටිච්ච සම්පදාය හොඳට දන්නවා. අවිද්‍යාව පත්‍ය සංකාර පත්‍ය විඥාන ඕමනේ යන්න ඕනේ. හැම තැනම ඉතින් දුකනේ තියෙන්නේ ඉතින් දුකපච්චය අවිද්‍යාව කියලා එහෙම එකක් තිබුණ නැහැ පොතේ. උන්වහන්සේ දෙස්තු උන්වහන්සේ දන්න තියෙකක් නේ කියන්නේ ඉන්නපා කියලා ඕම් කලබල නැහැ. ඒ කලබල වෙන්නේ. උන්වහන්සේ එකක් දන්නවා. ඒ දන්න දේ දන්න විදිහට කියවුන්නේ නැහැ. ඕම් ප්‍රශ්නේ. සූත්‍රයක නමක් වැරදෙන්න බෑ. ඒකේ අඩංගු කරුණු වෙනස් වෙන්න බෑ. ඒ බලන්න මේ ධර්මයේ තුල පවා ආත්ම දෘෂ්ටි තියෙනවා. තියෙනවා නම් යමක් පොතේ ඒක ඒ විදිහට කියවෙන්න ඕනේ. පොඩ්ඩක් හරි වැරදුනොත් ඉවරටම ඉවරයි. ඒ ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය තමයි තියෙන්නේ. පොතේ මම බලපු පොතේ එහෙම තිබුණා උන්වහන්සේ බලපු පොතේ සමාට එහෙම තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මමත් පොතක් නෙවැළුවේ. මොනවාර ඒ පොතේ තිබුණානේ දැන් උන්වහන්සේත් මොනවාර පොතක් නෙබැළුවේ ඒ පොතේ එහෙම තියෙන්න පුළුවන්නේ. ඒකේ කවුරු එහෙම ලියලා තියෙන්න පුළුවන්නේ. ලෝකෙම එක පොතයිද තියෙන්නේ? එහෙම හිතන්න. එහෙම හිතකාමි නෑ යා. ඒ හැමතැනම ආත්ම දෘෂ්ටිය නඩත් වෙනවා. ඔව්ගේ කියන එක ආත්ම දෘෂ්ටියක් වල මගේ කියන එක ආත්ම දෘෂ්ටියක්. <clears throat> මගේ දේවල්වත් මට හයිති නැල්ලු. එන කාටදයිති? කාටදයිති? මගේ දේවල් කාටදයිති? ඔබ වහන්සේගෙන් අහන්නේ. මගේ දේවල් කාටදයි ඉතින් ඉදිමතයිද දුර වැඩිද සිංහල පෑදිරි මදිද ඈ මගේ දේවල් කාටදයි ඉතින් හ්ම් හරි දැන් තමයි වාසිට වුනේ ඒක මගේ දේවල් මට අයිති අනුන්ගේ දේවල් කාටදයි ඉතින් ඕම් රාතා ඉන්න තැන. මේක අනුන්ගේනේ. මේක මට අයිති නෑ මම මේක මුරකාරයෙක්නේ. ඒ විදිහට දකින්න ලෝකෙ දෙඳයි කෝපපිඟම් වල ඒ පාත්‍ර සිවුර වල පාපිස් වල කොතනවත් රාතා නෑ. රාතන් වන්සේ නෑ. පාපිස් අතින් නැතිනම් මේක පාවිච්චි කරනවා. ඉතින් අත්තර යන්නේ ඉතින් වෙන කෙනෙකුට අයිති. මෙතන ඉන්න තාක්කල් මේක මුරකාරයා. අතන ඉන්නකොට එතන මුරකාරයා. එතකොට ඔබ ගිජ්ජ කුටේ ඉන්නකොට ආ ගිජ්ජ කුටේ මුරකාරයා මම. මාර්ගය. ඒක ජේතනාර. එතකොට ජේතනාරම මුරකාරයා. සවත් නෝරට ගියාම සවත් නෝරට ගියාම මේ සුබෝධාරාමේ මම මුරකාරයා. ඇයි ඔබ සෑමතර මුර කරන්නේ? ඉතින් මට ස්ථිර තැනක් නැහැනේ. ඉන්න තැන මම මුර කරගෙන ඉන්නවා. මගේ කියලා කිව්වොත් ඒකේ අයිතිකාරයා මම. අනුන්ගේ කියලා කිව්වොත් ඒකේ අයිතිකාරයා මම නෙමෙයි අයිතිකාරයා අනුන්ගේ. ආර්ය කෙනෙක් නිතරම දකින්නේ මේ ඔක්කොම අනුන්ගේ කියලාලු. මානකම ශාසනයටනේ අයිති. පාත්‍රයේ මානකමටනේ අයිති. දාණය දෙන කෙනාටනේ අයිති. දෙන කෙනාටනේ අයිති. ලැබීම කර්මයටනේ අයිති. ඔක්කොම අනුන්ට විතර කිසිම දනක මම නඩත්තු වෙන්නේ නැල්ලු. ඒ නිසා ආත්ම දෘෂ්ටියක් එතන නිර්මාණය වෙන්නේ උනත් බොහොම සියුම් ලෙස නිර්මාණය වෙන්නේ ටක්ගල උන්වහන්සේ කඳුනා ගන්නවා. ටක්ගල නිවැරදි කරනවා. මිත්‍යා දෘෂ්ටික ආත්ම දෘෂ්ටිය තුළ ජීවත් වෙනවා. සම්මා දෘෂ්ටිකේ ආත්ම දෘෂ්ටිය අඳුනගෙන ඒක නිරෝධ නිරෝධ කරන වැඩපිළිවෙලේ යෙදෙනවා. ඒ නිසාලු යාට භව හතක් තියෙන්නේ. භව හතක් කියන්නේ ඒ නිසා එයා හඳුරනවා. ඒක නිරෝධ කරන වැඩපිළිවෙලේ ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික අඳුරගෙන නැහැ. ඒක තුල එයා ජීවත් වෙනවා. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ගෙවල් තියෙනවා, බයිසිකලයකුත් තියෙනවා, ඒක තෙල් ගාලා තියෙනවා. ඕම එකක් එයා හිතාගෙන ඉන්නවා. ඇත්තටම එහෙම දේවල් නැහැ. තියෙනවා කියලා හිතන නිසා මිත්‍යා දෘෂ්ටිකය ඒක තුල ජීවත් වෙනවා. ලස්සනට ඉන්නවා. හොඳ රතුපතු ගාලා ලස්සනට ඇඳලා කරලා කාලා බීලා රේඩියෝ එකකුත් දාලා සින්දුවකුත් දාලා පොඩි dance එකක් දාලා ඉන්නවා. ඇයි ඒ ඔක්කොම තියෙනවා යාට. හැබැයි සම්මා දෘෂ්ටිකරද පේනකොට යාට තියෙන මේ මොකවත් නැහැ. තියෙනවා කියලා හිතාගෙන අපි හැමතැනම අහු වෙලා මුලා වෙලා හැමතැනම මම නිර්මාණය වෙලා. ඒක යා නිවැරදිව දකින්න නිසා ඒක නිරෝධ කරන වැඩපිළිවෙල යෙදෙනවා. සම්මාව පුහුණු කරනවා යා. දැන් පැහැදිලිද? හොඳයි. ඊළඟ පසට සූදානම් වෙන්න. දේශන ශාලාව මැද සංගය සාකච්ඡා කරන මැද වතුර අලයි. අපි කියලා ඇලුවොත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අවසර නැතුව කවුරු කෙනෙක් කළොත් ඒක අසංවර ක්‍රියාවලියක්. මහා පාප ක්‍රියාවලියක්. ඉක්මීමක් නැති සංවරයක් නැති අසත්පුරුෂ ක්‍රියාවලියක් කියලා තමයි අපි නමන්නේ. මේක මුළු ලෝකේ යන තැනම තියෙනවා. අවසර තිබුණොත් අවසර තිබුණොත් එක විවාහ ජීවිතයක්. අවසර නැත්නම් අන්‍යයන් සම්බන්ධයක්. අර කොළ කැල්ල නෑ. කෙලෙස් වල ස්වභාවය ඕක. ඕක තේරුම් ගන්න බැරි නිසාලු සත්‍ය ඉපදෙන්නේ. අවසර දුන්නනේ. එන එක ප්‍රශ්න නෑ. කවුරුත් ඒකට මොකුත් වචනයක් කියන්නේ අවසර දීලා තියෙනවා. නිවීමෙන් අවසර තියෙන කිසිම දෙයක් කෙලස් නෙමෙයිලු. නිවීමට අවසර නැත්තම් ඒ ඔක්කොම කෙලස් වෙයි. නිවුන් නැත්තම් කෙලස්. අවසර නැහැ. නිවීමට අවසර නැහැ. චිත්ත ජීවිත කාලෙම මාළුවා වතුර නේද ඉන්නේ. මාළුවට සීතල දැනෙන්නේ නැත්තේ. සරලව මාළු හොඳට කන්න ඇති මේ කාලේ නේද? ලෝල්ලු වෙන. ආල්මස් වේජියෝ දෙපැත්තෙන් යන්නෙත් නැන්නේ නේද? ඉවර වෙනකන් ඉන්නවා එතන. ජීවිත කාලෙම මාළු වතුර ඉන්නවලු මාළුට සීතල දැනෙන්නේ නැතිලු. ඇයි නෑ. පොටි ධර්මතාවය තමයි පොඩ්ඩ සරලව හිතන්න. මාළුවා ජීවිත කාලෙම සීතල හඳුනාගත්තේ නැල්ලු. එහෙනම් මට දුක දැනෙන්නේ ඇයි? සීතල දැනෙන්නේ නැහැ. සීතල කියන්නේ දුකට. මම අඳුනගෙන ඉන්නේ. ඒ අඳුනගත් එක තමයි ප්‍රශ්නේ. ඒක විසඳන්න තමයි කමටම් වඩන්නේ. කෙලෙස් අඳුනගත්තා. අඳුනගත්ත නිසා දුක අටගත්තා. ඒ දුක වාව ගන්න බැරි වුණා. ඒකෙන් නිදහස් වෙන්න සාස්ත්‍රුන් වහන්සේ සරණ ගිහිල්ලා ගොඩාක් දේවල් පුරුදු කරන්න සිද්ධ වෙලා. ගිලම්පස් වලන. ලෝකයක් ඇදෙන්නේ ඇයි පොඩි කෙලෙස් වල අවශ්‍යතාවයට. ලෝකයක් හැදෙන්නේ කෙලෙස් වල අවශ්‍යතාවයට. කෙලෙස් හැදෙන්නේ ඇයි? පැවැත්මේ අවශ්‍යතාවයට. පැවැත්ම හැදෙන්නේ ඇයි? මේක තමයි ලෝකෙ පිළිබඳව තියෙන සරල සමීකරණය. ආර්යවරු උදකලා වෙලා නිතරම ඕවා ගවේෂණ මේකට හේතුව මොකද්ද? ඒතර අරකට හේතුව මොකද්ද? එහෙනම් මේක නම් ඵලය ඵලයට මොකක් විය යුතුද හේතුව? ඒක හොයා ගන්නවා. එව්වාම මේක මොන විදිහටද පේන්නේ මේ මුළු පෘථිවියම? සම්පූර්ණ වේදිකාවකගේ අම්මා තාත්තා ලොකු අම්මා කිරි අම්මා කිරි අත්තා ව්‍යාපාරිකයා ඒගොල්ලෝ ඔක්කොම එක එක චරිතවල රඟපානවා. මේක සම්පූර්ණ නාට්‍යයක්. මේ වේදිකාවක මාපොළොව කියන වේදිකාව මේක ඔක්කොම රඟපානවා. රඟපානවා. නළුවෝ නිළියෝ වගේ ඔක්කොම රඟපානවා. එක එක්කෙනාට එක එක චරිත තියෙනවලු. කිරියම්මා කිරියම්මගේ චරිත රඟපානවා. පාසල් යන දරුවා පාසල් යන දරුවාගේ චරිත රඟපානවා. ගුරුවරයා වේවලක් අරගෙන ගුරුවරයාගේ චරිත රඟපානවා. ඔක්කොම රඟපානවා. ඒ මහා වේදිකාවක මම නරඹන්නේ කියලා මම බලන් ඉන්නවා. මොකද්ද මේ වෙන්න කතාව? උඩ පයින්නවා කෑ ගන්නවා ගස් කපනවා වලවල් ආරනවා අර මනුස්සයා බත් වෙනවා බත් විකුණනවා මුන් බත් කනවා hina වෙනවා නටනවා සින්දු කියන අර මනුස්සයා බීලා වැටිලෙන ඔක්කොම රඟපානවා මේ ලෝකේ ඔක්කොම රඟපෑමක් තියෙන්නේ එයා මේ නාට්‍ය තුල නෑ එයාට කිසිම චරිතයක් ලැබිලා නෑ එන්නේ ගාහකට වාඩි වෙලා වේදිකාවේ නාට්‍ය නරඹනවා එයා එයා නරඹන්නේ රඟපාන්නේ දෙමෙයි ආර්යෝරු කියන්නේ ඒ වේදිකාවේ පෘථිවිය නම් වූ වේදිකාවේ රඟපාන්නෙක් නෙමෙයි. එයා නරඹන්නේ. ඒ නිසා මිනිසුන්ගේ සේරම අඩුපාඩු ටික යට පේනවා. එයා බලන් ඉන්නවා. අම්බෙනේ දෙයක් වළඳලා එයා බලන් ඉන්න. මොකද්ද මේ වෙන්නේ කියලා. තාපසී එසේවිය යුතුයි. කිසිසේත්ම වේදිකාවට නැගලා කුමක් හෝ චරිතයක් රැගෙන රඟපාන්නෙක් නොවිය යුතුයි. එයා වේදිකාවෙන් පාළ බොහොම සුවසේ වාඩි වෙලා ඒක නරඹන්නේ කිය යුතුයි. නරඹන කෙනා ඒ නාට්‍යයෙන් එතර වෙනවලු. නාට්‍යවරු නම් එයා ගෙදර යනවලු. ඒ කියන්නේ පිරිනිවන් පානවලු. අර රංගපාන කෙනා බෑලා තව වේදිකාවට නගිනවලු. ආයෙ එකක් රංගපාන්න තියෙනවනේ. ආයෙ එකක් රංගපාන. ඒ නාට්‍යවරු නම් බෑලා ආයි ඉපදිලා තව වේදිකාවට නැගලා ආයෙ එකක් රංගපානවලු. නරඹන්න එම නෙවෙයි. එයාට ගොඩක් වැඩ තියෙනවලු. නාට්‍යවරු එච්ච ගමන් එයා වැඩ ඉවර කරගෙන යනවලු යන්නේ. එයා යනවා. එන්න මේ ලෝකේ හැම චලනයක්ම හැම ගනුදෙනුවක්ම හැම ක්‍රියාවලියක්ම Tamanට අයිති නැති පරිබාහිර දෙයක් විදිහට දකින්න. Taman ඒක තුල නෙමෙයි කියන එක නිතරම හිතන්න. වෙන් වෙච්ච ස්වභාවය තුළ ජීවත් වෙන්න. එතකොට ලෝකයෙන් වෙන් වෙලාම යනවා. නැත්තම් වේදිකාවක චරිතයක් තමයි රඟපාන්න වෙන්නේ. ඒ කාලේ ලක්සිතේ ඉන්නකොට මට මැටි කෝප්පයක් හම්බෙලා ඉන්නවා. වතුර බොන්න. මම මේ මැටි කෝප්පෙන් ගොඩක් කාලයක් පැන් වැළඳුවා. අවුරුදු 20ක් 22ක් විතර තියෙන කාලේ. මගෙත් එක්ක තපස් රකපු කෙනෙක් ආමුලෙස ආපු කෙනෙක් එතන එයා දන්නේ නැහැ ඒක මගේ කියලා. එයා ඒ කෝප්පේ ගත්තා. හොඳ කෝප්පයක් නේ. පැන් බොන්න හොඳයි කියලා. මගේ ළඟ හිටපු කෙනා යාට කිව්වා ඒක අසුවලාගේ කෝප්පේ එක තියන්න කියලා. මම කනේ ඒක ගන්න. එතකොට යාට තේරුණා යාගෙන් වරදක් වුණා කියලා. ඒක ගන්න කියපු නිසා ඒ වරද බරපතලයි කියලා යාට තේරුණා. තග්ගල මගේ ළඟට ඇවිවා ස්වාමීන් එතකොට ගන්නකන් නොකිව්වේ. මං ඒක මගේ අවශ්‍යතාවයට නම් තියෙන්නේ. ඒක මගේ කියන්නේ මට අවශ්‍යයි. එහෙමනම් ඒක මා සතුව තියෙයි. මම මේක මගෙන් වෙන් කරලා මගෙන් ඈත් කරලා තිබ්බේ අවශ්‍යතාවය මට නැති නිසා. ඔබ ඒක ගත්තේ ඔබේ අවශ්‍යතාවය නිසා. එහෙනම් අවශ්‍යතාවය තියෙන කෙනාට ඒකයි තියෙන්නේ. අවශ්‍යතාවය තියෙන කෙනාට අයිති. ඔබේ අවශ්‍යතාවෙත් ඒක ඔබ සතු වුණා. ඒක ඔබට අයිති ඔබ ගන්න කියලා කිව්වා. මම ආයේ ඒකේ ඒකෙන් පැන් වළඳුවේ නැහැ මගේ ජීවිත කාලේ. එදා මට ඒ තේරිච්ච ධර්මතාවයේ කෝප්පේ ගත්ත කෙනාට අයිති කෙනෙක් නෙමෙයි. මේ ලෝකයේ කර්මයේ අවශ්‍යතාවය කර්මයේ අයිති කෙනාටලු ඒක අයිති වෙන්නේ. මගේ කර්මයට අනුව මේක මට අයිති. මගේ කර්මය මට අයිති නැත්තම් මේක මට ලැබෙන්නේ නැහැ වෙන කෙනෙකුට ලැබෙනවා. මේ වෙනකොට කීප දිනකට ගිලම්පස ලැබිලා නැහැ. ඇයි ලැබිලා නැත්තේ? ඒ කර්මය නැහැ. ඒ නිසා ලැබිලා නැහැ. කර්මය තියන අයට ලැබිලා තියෙනවා. එහෙනම් කර්මයේ අවශ්‍යතාවයටයි ඒක ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒකට මගේ කියලා අයිතියක් මට තියෙන ඕම් ආත්ම දෘෂ්ටිය. කර්මයේ අවශ්‍යතාවයටම මේක ලං වුණා. කර්මයේ අවශ්‍යතාවය ඉවරයි. ඒක ඈත් වුණා. අසවලටයි මහරඩි. ඊයේ මගේනේ. දැන් අද එයා ඕම්. එහෙනම් ලං වෙන්නේ කර්මයේ අවශ්‍යතාවයට. ඈත් වෙන්නේ ඒ අවශ්‍යතාවය සංසිඳුණාම. න කර්මානුරූපීව තමයි මේවා ලං වෙන්නේ ඈත් වෙන්නේ තමන් ළඟ පවතින්නේ අනුන් ළඟ පවතින්නේ තමන්ගේ වසඟේ පවතින්නේ අනුන්ගේ වසඟේ පවතින්නේ අයිතිවාසිකම් වෝමාරකම කර්ම අවශ්‍යතාවයට. ඕම් භෞතික දේ තුළ ආත්ම දෘෂ්ටිය ගැලවෙන තැන. ඉව ඉවත්ම වෙලා ඒ ආත්ම දෘෂ්ටිය කියා. එයා දකිනවා මාර කර්මයක් නේද පාපිස්සක් ඇවිල්ලා තියෙන රුපියල් 500ක් විතර වටිනවා. ඒක කොහෙන්ද නේ ඉල්ලාවේ? 60 කිලෝමීටර් 100ක දුර ඉඳලා ඉතිරිලා ඇවිල්ලා මෙතන තියෙනවා. ඒ කර්ම අවශ්‍යතාවයට ඇවිල්ලා යා. මොකක්ද කිව්වම එයා සංසාරේ ඉපදිලා එක ගුරුවරයෙක් ළඟ මානදම් පුරලා ඒ ගුරුවරයාට ගල්ලනේ කියලා ඒ සක්මන් මළුවේ හොඳට ගල්ලොක්කම අයිකල හොඳට අතුපතු ගාලා වැලි හලලා දාලා ලස්සට සියුම් හදලා කකුලට හරි සනීපයි ගුරුවරයා. ගුරුවරයා පාගන හැම මොහොතෙම හිතනවා පුදුම සනීප. ශිෂ්‍යයා පුදුමාකාරව වත් කරලා නේ කියලා එයා සතුටු වුණාලු. ඒ සතුටු සිතුවිල්ලෙන් ඇතිවෙච්ච කර්මය අද උන්වහන්සේගේ කකුලට ඒ සුවේ දැනෙන්න ඒ පාපිස්ස මෙතනට ඇවිල්ලා. මොනවාද? ඒ කර්මයේ අවශ්‍යතාවයට ඒක ආවේ. එයාගේ අවශ්‍යතාවයට ආවේ නෑ. එයාට අයිතිත් නෑ ඒක. අර අර අර කර්මයේ අවශ්‍යතාවයට මෙතනට ඇවිල්ලා. ඒක කර්මයේ අවශ්‍යතාවක විදිහටම දකිනවා. කර්මය ඉවර වුණාම ඒක ගියා. කවුරු කෙනෙක් අනේ පරණ පාපිස මේක මෙතන දාලා පවුනේ තාපතේ වෙලේ කරන් යනවා. ඒක පුච්චල ගන්න එහෙම නැත්නම් වෙන තැනකට දානවා. බලන්නකො ඒක උදේ නැල්ලුවේ ඒක. ඒක අරන් ගිහිල්ලා. කර්මීය අවශ්‍යතාවයට මේ සියලුම නාම රූප ගමන් කරනවා. සංචාරයේ දිලා තිනවා. අද අපේ එට ඒගොල්ලන්ගේ. අනිදට අරගොල්ලන්ගේ. බඩමුට්ටු භෞතික හැම දෙයක්ම සංචාරය කරනවා. අයිතිවාසිකම් සංචාරය කරනවා. අර සුද්ධ හැමතැනම ඇවිදින. ඒ වගේ මේවා ඇවිදිනවා. සමහර වාහනවල ට්‍රාන්ස්ෆර් ෆෝම් එකක් ගත්තාම පොතක් වගේ. ඇයි ඒ තරම් ට්‍රාන්ස්ෆර් වෙලා මේක. ඒ කර්මයට ඒක මාරු වෙවි යනවා. මිනිසුත් එනවා. විවාහ වෙලා ඉන්නවලු ඊළඟ දවස් බලනකොට වෙන කෙනෙක් එක්ක විවාහ වෙලාලු. වෙන කෙනෙකුට අයිතිද? මිනිස්සුත් එහෙම රැඳෙන්නේ නැල්ලු. සිදුවත් කුමරුට ඒ ගී කාලේ බිරියත් එච්චරලු රැඳෙන්නේ. එතනින් පස්සේ රැඳෙන්නේ නැල්ලු. යසෝදරාට එතනින් පස්සේ එක විනාඩියක්වත් ඒ සිදුවත් එක්ක ජීවත් වෙන්න බැරිලු. එච්චරයි. එතනින් යට නෑ. ඒ කර්ම අවශ්‍යතාවයට ආවා කර්ම අවශ්‍යතාවයට හිටිය ඉවරයි. ඊටපස්සේ සිදුවත් කුමරු තමන් එක්ක තමන් යන්න ඕනේ. සිදුවත් කුමරට සිදුවත් කුමරු විතරයි. ලෝකේ වෙන කවුරුත් නැහැ. ඒ විශ්ව ධර්මතාවයේ දැකපු කෙනෙකුට භෞතිකයෙන් තම තම හැදෙන්නේ ආත්ම දෘෂ්ටි හැදෙන්නේ එයාට. ඒ හැමදේම ඒකෙන් දකින්නවා. ඒ ධර්මතාවයෙන් දකින්නවා. තිබුණොත් තියෙන්නේ කර්ම අවශ්‍යතාවයට මගේ අවශ්‍යතාවයට නෙමෙයි. ලැබුණොත් ලැබෙන්නේ කර්ම අවශ්‍යතාවයට මගේ අවශ්‍යතාවයට නෙමෙයි. දුන්නොත් යමෙක් දෙන්නේ එයාගේ කර්ම අවශ්‍යතාවයට මිසක් එයාගේ අවශ්‍යතාවයට නෙමෙයි. මේක දකින්න නිසා ලැබෙනකොටම එයාගේ කර්ම අවශ්‍යතාවය දකිනවා. එයාට ලැබුණ නැහැ කියලා හිතනවා එයා. එයාට ලැබිලා නැහැ කියලා හිතනවා. ඒක අයිති එයාගේ නෙමෙයි කියලා හිතනවා. ඒ නිසා එයා එතන ඉපදෙන්නේ නැහැ. එයා එතන ඉපදෙන්නේ නැහැ. එතන එයාගේ ඉපදීම අයිමි වෙලා. එයාගේ ආත්ම දෘෂ්ටිය ගැලවිලා වළඳලා ඉවරයි